සාවධානව හොයන්න මේ කරගෙන ලබන දේශනාවලාවේ ඊළඟ දේශනාවය අද පිටකෙන් බලාපොරොත්තු වන සංස්කාර සම්බන්ධ පිළිබඳව මේ දක්වා වේදනා රූප වේදනා සංඥා කියන සංගතන පිළිබඳ අවශ්‍ය කම ඉදිරිපත් කර තිබෙනවා විශේෂයෙන්ම නිවන් යාමට බලාපොරොත්තු වන කෙනෙක් විසින් පංචස්කන්ධයේ යථාපත්‍ය නිවන්පත්‍ය යථාපරිදි අවබෝධ කර ගැනීම අත්‍යවශ්‍යම කරුණක් බුදුහාමුදුරුවෝ දක්වා තිබෙනවා ඒ පංචස්කන්ධයේ නිමිතත්ව අවබෝධ කරගන්න නැතුව මේ ජීවිතයේදීම දුක කෙලවර කරයි කියන කරුණ කවදාවත් සිදුවෙන්නේ නැහැ කියලා. නිසා කවර මට්ටමක සිටින කෙනෙකුවත් පංචස්කන්ධයේ නිමිතත්ව අවබෝධ කරගත යුතුමයි. අද අපේ කතා කරන්නේ සංස්කාර ස්කන්ධය පිළිබඳව සංස්කාර කියන වචනේ බුදුරජාණන් වහන්සේ විවිධ අවස්ථාවලදී යොදාගෙන තිබෙනවා. විවිධ අර්ථයන් දැක්වීම සඳහා එකම අර්ථය දැක්වීම සඳහා නෙවෙයි. සමහර තැන්වලදී අවිද්‍යා පත්‍ය සංඛාරා සංඛාර පත්‍ය විඥානං ආදී වශයෙන් දැක්වෙන පටිච්ච සම්පදාය දෙකට නවත්තාවේදී එතන සංස්කාර කියනකින් අදහස් කරන්නේ කුසල අකුසල කම්ම සංස්කාර. කුසල හෝ අකුසල සිදුවෙන මේ සංස්කාර සංවේදනය ධම්ම නමුත් කුසල අකුසල සංස්කාරය එතන ගණන් වෙනවා. ඊට අමතරව චේතනාව සංපයුක්ත වෙලා කුසල කුසල කර්ම කරන නිසා සියලුම ඒ චේතනාව සංපයුක්ත වූ කායික ක්‍රියා වාචික ක්‍රියා මානසික ක්‍රියා කියනම සංස්කාර කියන වචනේ තේයම් ගන්නට ඒකට රුධිකය කර වෙනසක් නැහැ කායික ක්‍රියා වාචික ක්‍රියා මානසික ක්‍රියා කියන ඒවා සංස්කාරයේ කුසල කුසල කර්ම සංස්කාරය කුසල කුසල කර්ම සංස්කාරය කියන දෙකට වෙනසක් දැක්වෙන්නේ නැහැ. එකම දේ තමයි වෙනස් වචන වලින් බුදුහාමුදුරේ මේ අවස්ථාව සුළුපරිදි ප්‍රකාශ කරලා තියෙනවා. ඒ අවිද්‍යාවත් සංඛාරා කියන තැන සංස්කාර දෙන කම්පවතනින් අත්වේ. සාමාන්‍යයෙන් සම්බේ සංඛාරා නිත්‍යා සම්බේ සංඛාරා දුක්ඛා වාය ධම්මා සංඛාරා කාය ධම්මා සංඛාරා ආදී වශයෙන් දැක්වෙන තැන තිබෙනවා. ඒ අදහස් කරන්නේ හේතුන්ගෙන් හටගත් සියලුම ධම්. ලෝකේ යන්තා ධම්ම තියෙනවා නම් නිවන හැර සෑම එකක්ම හේතුන් හටගත් ධම්ම වශයෙන් සැලකෙන්නේ. මේවට සංකත කියන වචනයක් ප්‍රකාශ කරනවා. සංඛාර කියන වචනයක් ප්‍රකාශ කරනවා. එතකොට මේ සංකතෝ සංස්කාර ධම්ම කියන්නේ අදහස මුළු ලෝකයේම තියෙන විශ්වයේම තියෙන නිවන හැර අනිත් හේතුන්ගෙන් හටගත් සියලුම ධම්ම කියන්නේ. ඒ ධම්ම විසුලෝ වේදනේ සබ්බේ සංඛාරා අනිත්‍යා සබ්බේ සංඛාරා දුක්ඛ ආදී වශයෙන් ඒ සියලුම සංස්කාර අනිත්‍යයි දුකයි නිරුද්ධ වී යන ධම්ම ආදී වශයෙන් දක්වන්නේ. ඒකේ තන ඒ සංස්කාර කියන වචනේ දෙලියට එහි අර්ථය ආකාරයෙන් තේරුම් ගන්නට ඕන. තවත් වෙනවා මේ ආනාපාන සති භාවනාව නැත්නම් නිරෝධ සමාපත්තිය වෙන දේවල් ගැන කටයුතු කරන එක සංස්කාර කියලා වචනයක් තියෙනවා. කාය සංඛාර, වචී සංඛාර, චිත්ත සංස්කාර කියලා කොටස් තුනකට බෙදලා ඒක දක්වනවා. විශේෂයෙන්ම නිරෝධ සමාපත්තිය ගැන කතා කරන විට කාය සංඛාර කියන්නේ ආස්වාස් ප්‍රසාර වායු ධාතුව. වෙන දෙයකට නෙමෙයි. එතකොට චිත්ත සංඛාර කියන්නේ සිතේ යෙදෙන වචී සංස්කාර කියන්නේ සිතේ යෙදෙන විතක්ක විචාර කියන කායික ධම්ම දෙකක් පමණයි. ඒ අවස්ථාවේදී සංස්කාර කියන අර්ථය මම කියන්නේ. චිත්ත සංස්කාර කියන්නේ ඒ විතරනේ වේදනා සංඥා දෙක හැර අනිත් සියලුම සිතේ යෙදෙන චෛතස ධර්ම ඔක්කොම. ඒකෝට නිරෝධ සමාපත්තිය කතා කරන විට ඒ සංස්කාර කියන වචනේ කියන්නේ ඒ අර්ථය දැක්වීම සඳහා. තවත් සමහර අවස්ථාවලින් බුදුහාමුදුරුවෝ නිවන විස්තර කරන විට ඒකා සන්තං හේතං පඤ්ඤිතං යදිදං සබ්බ සංඛාර සමතෝ සම්බෝ පරිපටිසල්ලෝ තන්නක්ඛ විරාගෝ නිරෝධෝ නිබ්බාණං කියන වචනයකට ඒ පාඨය ප්‍රකාශ කරලා තිබෙනවා. එතනක් කියනවා සබ්බ සංඛාර සමතෝ කියලා. සාමාන්‍ය මේක අවබෝධ කරගන්න පුළුවන් වන්නේ පර සමවත සම්වාදින්න පුළුවන් කියන එක පමණයි. එහිදී සංස්කාර කියන්නේ සමාගයේ සිට සිටේ යෙදෙන විවිධ චෛත්‍යික ධර්ම. ඒ කියන්නේ නිවන අත්දැක දකා සිටින විට ඒුගේ සිත නිින්දටපත් වෙලා නෙවෙයි, සිහි නැතිලා නෙවෙයි, සිහින් දැනීමක් පවතුන. මේ දැනීමට අරමුණු වන්නේ නිවියාම. ඒකයි නිවන අරමුණු කරන සිත පවත්වන විට ඉගෙන ගන්න තත්ත්වය. ඒකට ඒ නිවියාම සම්පූර්ණ විශ්වරූප සාන්ත ප්‍රණීත ස්වરૂපය. ඒ සාන්ත ප්‍රණීත නිරාමස සබ්සෝය සහිත දැනීම මාත්‍රය හැර සිතේ යෙදෙන සියලුම ධර්මතාවයන් සම්පූර්ණයෙන්ම මෙහිදී නිරුද්ධ වෙනවා. ඒකෙහිදී සමණය වෙනවා. ඒකයි සබ්බ සංස්කාර සමතෝ සීලම සංස්කාර සමණය වූ කියන අදහස. මේකෙන් අදහස් කරන්නේ මේ ඔක්කොම සිතේ යෙදෙන කායික ධර්ම ඔක්කොම නැති වෙලා ඉන්නේ. ඒදී නිරාමස වේදනාවක් වෙනවා වේදනා සංවේදී වෙනවා. සංඥාවක් පැවැත්මක් තියෙනවා විඥානයේ පැවැත්මක් තියෙනවා ඒ සංස්කාර පවතිනවා. එතකොට එතන සංස්කාර කියන වචනේ අර්ථය ඒ ආකාරයෙන් තේරුම් ගන්නට ඕන. විවිධ තැන්වල මේ විදිහට සංස්කාර කියන වචනේ දක්වා තිබෙනවා. පංචස්කන්ධ කතාවේදී අපේ රූප වේදනා සංඥා සංඛාර විඥාන කියලා කියනවා. මෙතන සංඛාර කියන එකට අන්තර්ගත වන්නේ ඔයකේ පාඩවලින් අර හේතුන් හටගත් ධර්ම කියන ඒ අර්ථ නිරූපණය පමණයි මෙතෙන්ට අදාළ වන්නේ. අනිත් ඒවා මෙතෙන්ට ගන්න සුදුසු නැහැ. එතකොට පංචස්කන්ධ කතාවේ සංස්කාර තියෙනකොට සිතේ දෙන සියලුම සිතේ ධර්ම. රූප සංකේතන, ශබ්ද සංකේතන, ගන්ධ සංකේතන, රස සංකේතන, පොට්ටබ්බ සංකේතන, ධම්ම සංකේතන. කියන කොටස් වර්ග 6. කියන්නේ රූප පිළිබඳ සිතේ, ශබ්ද පිළිබඳ ඇති වෙන සිතේ, ගන්ධ සුවඳ රස කායයට දැනෙන වේදී ස්පර්ශ සහ මනසට දැනෙන විවිධ අරමුණු පිළිබඳ යන්තාක් සිටෙවිලි තියෙනවා. ඒවා කුසල් වෙන්නට පුළුවන්, අකුසල් වෙන්නට පුළුවන්, කුසල් අකුසල් නොවන සිටෙවිලි යන්නට පුළුවන්. ඒ කුසල අකුසල නොවන සිටෙවිලට කියන්නේ අව්‍යාකත ධර්ම කියලා. මෙසේ කුසල අකුසල හෝ අව්‍යාකත ධර්ම වශයෙන් හඳුන්වනු ලබන්නේ සිතේ යෙදෙන සියලුම සිතේ ධර්ම තමයි පංචස්කන්ධ කතාවේදී සංස්කාර කියන වචනේ යොදා ගන්න ලබන්නේ. එතකොට මේ පංචස්කන්ධ කතාවේ සංස්කාර කියන වචනය ඒ විස්තර කළේ මම සූත්‍ර පිටකේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ ආකාරයට අනුව. අභිධර්මයේ පොත්වල දැක්වෙන්නේ ওই විදිහට නෙවෙයි සංස්කාර ස්කන්ධය ගැන කතා කරන විට එහිදී අභිධම්ම පොත්වල තිබෙනවා චෛතසික ධර්ම 52ක්. ඒ චෛතසික ධර්ම 52කින් වේදනා කියන චෛතසිකයේ වේදනා ස්කන්ධය කියලා කියනකොට ඒකට ඇතුළත් සංඥා කියන චෛතසිකයේ සංඥා ස්කන්ධය කියලා කියනකොට එහිට අන්තර්ගත වෙනවා. එතකොට තව චෛතසික ධර්ම 50ක් තියෙනවා. මේ වේදනා සංඥා හැර සෙසු කායික ධර්ම 50 සංස්කාරස්කන්ධය කියලා ඒ අභිධර්ම පොත්වල දක්වා තිබෙනවා. මේකට වඩා බුදුරජාණන් වහන්සේ සෝත්‍ර පිටකයේ දක්වපු අදහස තමයි අපට ඉතාමත්ම ප්‍රයෝජනවත් වන්නේ. මේ විශේෂයෙන් භාවනාවට ප්‍රයෝජනවත් වන්නේ. එතකොට මේ සංස්කාර ස්කන්ධයත් හේතෙන් හටගත් දෙකක්. මුළු පංචස්කන්ධයම හේතුන් හටගත් ධර්මයක්. රූපයක් හේතෙන් හටගත් ධර්මයක්. ඒක නිසා රූපය සංස්කාර ගොඩක්. වේදනාවක් හේතුන් හටගත් දෙයක්. ඒ නිසා වේදනා ස්කන්ධයත් අත්වන්නේ සංස්කාර ස්කන්ධයට. ඒකට සංඥාවක් හේතුන්ගෙන් හටගත් ධර්මතාවයක්. ඒ සංඥාව හේතුන්ගෙන් හටගත් නිසා ඒකටත් අපිට සංස්කාර කියන වචනේ පාවිච්චි කරන්න පුළුවන්. විඥානයත් හේතුන් නිසා හටගන්නේ ඒ නිසා විඥාන ස්කන්ධය සංස්කාර ගොඩක්. එතකොට මේ පංචස්කන්ධයම කේවල බුදු සංස්කාරකින් දෙයක්. එසේ නැත්නම් එතන සංස්කාර ස්කන්ධය කියනකොට එතන අන්තර්ගත වන්නේ ඒක ඇතුළත් වන්නේ අර සිතේ පවස්නා වූ සිතිවිලි ධම්ම පමණ. අනිත් ඒවා නෙවෙයි. අනිත් ඒවා ඒ ස්කන්ධ විස්තර කරනකොට තේවි තිබෙන නිසා සංස්කාර ස්කන්ධය කියනකොට අපි ගණන් ගන්නට ඕනේ ඒ කරුණ ටික පමණයි. එතකොට රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටම්බ ධම්ම මේවා පිළිබඳ සිටිවිලි. රූප සංකේතන ආදී තමයි සංස්කාර ස්කන්ධය කියන්නේ. එතකොට රූප සංකේතන ආදී ඇතිවීමේ හේතුවක් තිබෙනවා. ඒ හේතුව තමයි සංස්කාර සමුදය කියලා බුදුහාමුදුරුවෝ දක්වන්නේ. මෙතන විශේෂයෙන්ම මේ සංස්කාර සහ සංස්කාර සමුදය ගැන භාවනා කරන අය විසින් ගැඹුරු අවබෝධයක් ඇති කර ගැනීම අනිවාර්යයෙන්ම වෙනවා. මොකද හේතුව මේ සිතින් අපට සිතන්නට පුළුවන් ශක්තිය තිබෙන නිසා බොහෝ දෙනෙක් පැවතෙනවා මෙතන මේ මම කියලා කෙනෙක් සිටිනවා, මගේ ආත්මයක් සිටිනවා තිබෙනවා. නැත්තම් මම තමයි සිතන්නේ. කියන හැඟීම පහත් වූ සෑම කෙනෙකුගේම සිත තුළ ක්‍රියාත්මක වෙනවා. ඒක නිසා මේ සංස්කාර ස්කන්ධය පිළිබඳව තියෙන හේතු ඵල ක්‍රියාදාමය. يعني මේ මේ හේතු නිසා හටගත් ඵලයක් මේ සංස්කාර කියන වචනේ දෙන කරුණ අපි පැහැදිලිව අවබෝධ කරගන්නට ඕන. ඒ අවබෝධ කරගත්තේ නැත්නම් අර සංස්කාර ස්කන්ධය කෙරෙහි පවතිනා වූ අවිද්‍යාව තවත් සමාගයේ සිට තුළ එහෙමම පවතිනවා දිගින් දිගටම ඒ අවබෝධය ඇති වෙන තාක් කල්. එවන නිසා සංස්කාර ස්කන්ධයේ සමුදය තේරුම් ගත යුතුමයි. සංස්කාර සමුදය ගැන කතා කරන විට බුදුරජාණන් වහන්සේ පෙන්වන කරන්නේ අර වේදනා සංඥා වලට තියෙන සමුදයයි. වේදනා සමුදය ගැන කතා කරනකොට පස්ස සමුදය වේදනා සංදයෝ කියලා කියනවා. සංඥා ගැන කතා කරනකොට පස්ස සමුදය සංඥා සංදයෝ කියලා ප්‍රකාශ කරනවා. දැන් මේ සංස්කාර ගැන කතා කරනකොට සංස්කාර සමුදය වශයෙන් දක්වන්නේ ස්පර්ශයමයි. මේ කිසියම් කිසි දුර යන්තා දුරට සත්‍යයක් තියෙනවා ඊට වඩා ගැඹුරු එහා අර්ථයක තේකී දැක්වෙනවා. එතකොට ස්පර්ශය කියන එක මේ අය දැන් දන්නවා ස්පර්ශය කියන්නේ කුමක්ද කියලා. මේක කලින් ඒවා කියලා දීලා තිබෙනවා. මේ චක්ක සම්පස්ස, සෝල් සම්පස්ස ආදී වශයෙන් දෙක කොටස් ආයකට බෙදෙනවා. එතකොට චක්ක සංපස්සේ ඇහැට රූපයක් ගැටුණාට පස්සෙ චක්ක විඥානය තියෙනවනම් ඒ අවස්ථා තුනේ මේකතුවට චක්ක සංපස්සේ කියලා ප්‍රකාශ කරනවා. චක්කුන්ච පටිච්ච රූපේච උප්පජ්ජති චක්ක විඥාන එන්නම් සංගති චක්ක සංපස්ස. සෝතන්ත පරිදි සබ්දේතේ පරිසෝත වෙනානම් තින්නම් සංගති සෝත සම්පස්සෝ ආදී වශයෙන් අනෙක් කරුණු දැක්කෙන්නේ සදහ රූපය සත්‍ය ඥානයේ කන්න කරුණු තුනකට ප්‍රතිපක්ෂ සම්පස්සේ වෙනවා. සබ්දය ඒ නිසා පහළම සෝත ඥානයේ කරුණු තුනකට සෝත සම්පස්සේ. ඒ වගේමයි නාසයේ ගඟ සුවඳ ඒ පිළිබඳව කියන දැනීම තමයි සම්පස්සයයි. දිව රස දිවට ගෑවෙන රස ඒ නිසා පහළ වෙන විඥාන ස්කන්ධය ඒකතුව ඒ තුන් දෙනාගේ ඒකතුවට කියන්නේ ජීවා සංපස්සේ ඒ වගේම තමයි කයයි කයර දැන වේදේ ස්පර්ශය ඒ නිසා පහළ වෙන සිතේදී සංපස්ස මනසයි මනස දැන විදාරමුණු ඒ නිසා පහළ වෙන සිතේදී මනෝ සංපස්ස එතකොට මේ කාය සංපස්සේ නිසා සංස්කාරස්කන්ධය ඇති වෙනවා කියනකොට අපි එතෙන් ගණන් ගන්නේ අර කාය සංකේතනා කියන්නේ. නැත්නම් රූප සංප දක්ක සංපස්ය නිසා සංස්කාරය තියෙනවා කියනකොට අපි එතන ගණන් ගන්නේ රූප සංකේතනා කියන්නේ. ඒ දක්ක සංපස්ය නිසා රූප සංකේතනා තියෙනවා. සෝත සංපස්ය නිසා ශබ්ද සංකේතනා තියෙනවා. ගන්ධ ගන්ධ සුවඳ පිළිබඳ ඇති වෙන ස්පර්ශය නිසා ඒ ගන්ධ සංඥාදී වෙන සංකේතන පහලවන්නේ ගන්ධ කියන්නේ ගමිස් වර්ග දෙකටම කියන පොදු වචනයක්. ඒ වගේම තමයි දිවට රස ගෑවුනාට පස්සේ පහළවන ජීව සංස්පස්ස නිසා රස සංකේතන රසවල සම්බන්ධ සිටිවිලි පහළන්නේ ඒක. කායත පහළවන පොත්සබ්දේ නිසා කාය නිසා ඇති වෙන පොත්සබ්දේ ඒ නිසා පහළවන විඥානේ මේ කර්ම තුන එකතුවට කාය සංපස්සේ මේ කාය සංපස්සේ නිසා තමයි කයේ ඇති වෙන ස්පර්ශ පිළිබඳ සිටිවිය කියන්නේ. මේකට කියන්නේ පොක්ඛණ්ඩ සංකේතනයි. මනසට පහළවන ඒ ධම්ම ස්පර්ශය නිසා මනෝ සම්පස්සේ නිසා තමයි යංකා ධම්ම සංකේතන පහළවන්නේ. ඒකෝට ඒක තේරුම් ගන්න තෝරන්නේ ඇහැ කන නාසය දිව ශරීරය මනස කියන ඉන්ද්‍රිය හය තුළින් මේ ඒ ස්පර්ශයන් පහළ වීම තුළින් අපට රූප සංකේතන, ශබ්ද සංකේතන ආදී ධර්මයන් පහළ වෙනවා. මේ සංස්කාර ඇතිවීමේ මූලික හේතුව. ඒ කියන්නේ මහඳ රූපයන් දැක්කාට පස්සේ ඒ පිළිබඳ සිතිවිල්ලක් ඇති වෙලා සත්‍ය සංපස්සයක් ඇති වෙන්නේ නැත්නම් අපිට ඒ රූපය පිළිබඳ කිසිම සිතිවිල්ලක් ඇති වෙන්නට ඉඩ නැහැ. ඒක නිසා සත්‍ය සංපස්සය නිසා සංස්කාර සංවේ රූප සංකේතන ඇති වෙනවා කියන්නේ. කනට ශබ්දයක් ඇහෙලා ඒ පිළිබඳ දැනීමක් ඇතිවලා සෝත සම්පස්සයක් ඇති වුණේ නැත්නම් අපිට ඒ ශබ්දයේ පිළිබඳව අපිට නොඇසුණේ ශබ්දයේ පිළිබඳව කිසිම සිතිවිල්ලක් ඇති වෙන්නට බෑ. මේක තාම පැහැදිලිව මේ තේරෙන්නේ තොර මොකද අපි දන්නේ නැති හැමෝලත් නැති දැකලා මොනවත් කවදාවත් අහලවත් නැති අරමුණක් පිළිබඳ කිසිම සිතිවිල්ලක් අපගේ සිත තුළ ඇති වෙන්නට බෑ. එක්කෝ වර්තමාන වශයෙන් අපි ඒක දකින්නට ඕන නැත්නම් අතීතේ අපි දකිනවා කියලා කියන අදහස් ගන්න ඉන්ද්‍රියන් ධර්මණු හැම වෙලාවෙම. දැන් සම්මාසෙන්නේ වර්තමාන වශයෙන් ඉන්ද්‍රියන් ධර්මණු හැම වෙන්නේ ඕන නැත්නම් අතීතේ හමු වෙච්ච අරමුණු කියන්නේ ඕන නැත්නම් අනාගතයේදී මෙහෙම අරමුණු අපිට හමු වෙනවා කියන හැඟීම තියෙනවා. එහෙම නැති අර ලෝකයේ අරමුණු පිළිබඳව අපිට කිසිම සංකේතනාවක් ඇති වෙන්නට අවකාශයක් නැහැ අපේ පිටුපිට නිදකින්න. ඒක නිසා පස්සේ නිසා සංකේතනා සංස්කාර පහළ වෙනවා කියන එක. නැත්නම් සංකේතනා පහළ වෙනවා කියන කතාව සම්පූර්ණ සත්‍යයි. එහෙම නැත්නම් ඒක තියන්නේ. ඒකට අපි මෙතන මේ රූප ඉඳලා දැහැට රූප කරනාට පස්සේ ඇති වෙන ශබ්ද සංපස්සේ කන ශබ්දයන්න් පස්සේ ශෝත සංපස්සේ ආදී කියුවට එතන කොටස් 10ක් වශයෙන් දැක්වුවට තියෙන්නේ ඒක තමයි පමණයි. දැහැට රූප කරනාට පස්සේ ශබ්ද සංපස්සේ ඇති වුණාට ඇති වෙන්නේ එතන මනෝ සංපස්සේ. අනකනාට පස්සේ ශෝත සංපස්සේ කියලා ප්‍රකාශ කළාට ඇති වෙන්නේ එතන මනෝ සංපස්සේ. අනිත් ඉන්ද්‍රිය ඔක්කොම තියෙනවා. ඒකට මෙතන මනෝ සංකප්පේ ක්‍රියාදාමයේ පමණයි මෙතන සිදුවන්නේ. මේක ටිකක් තේරුම් ගන්න මොකද මේ මම පස්සේ සංස්කාර ස්කන්ධයේ සමුදේ තේරුම් ගන්න මේ කවුරු අනිවාර්යෙන් තේරුම් ගැනීම සුදුසුයි. එතකොට අපි හිතමු ඉස්සර දැකපු හැඩ දැකපු රූපයක් තියෙනවා. ඒ රූපේ ගැන අන්ති සිතලා දැන් ඕන තරම් සිතිවිලියකට ගන්නට පුළුවන්. ඒක දාර්ශනික කරනවා. මේ කියන්නේ ඒක දාවිද ප්‍රවාස්වාදය දෝන සිතිවිලි ගන්නට පුළුවන්. නායක කරනවා උදාවල පිළිස්ස වේදනා ගැන ආද සිත අදක් දුක් වෙන්නට පුළුවන්. ඉතින් ඒක කවර ආකාරයෙන් හරි සිතිවිලි පවත්වන්නට පුළුවන්. අතීතයේ දකින්නද රූපයක් කරුණු කරගන්න. එතකොට මේ අතීතයේ දකින්නද රූපේ සමහර විට දැන් නැත්තටම නැති එකක් වන්නත් පුළුවන්. ඒ කියන්නේ අපි හිතමු බෝම්බයක් ගහලා තිබුණා තැනක ඒක අපි දැක්කා. දැන් ඒක සම්පූර්ණයෙන්ම නෙමෙයි ඔක්කොම ප්‍රතිසංස්කරණය වෙලා කියන එක. ඒත් අර අතීතයේ දැකපු රූපයේ පිළිබඳ සිතිවිලි දැන් ඇති ඒ අතීතයේ දැකින රූප පිළිබඳ සිතිවිලි එතකොට සත්‍ය සංපස්සේ නිසා පහළ වෙච්ච ඒවා නෙවෙයි. ඒවා පහළ වුණේ මනෝ සංපස්සේ නිසා. එතකොට මනෝ සංස්පස්සේ නිසා පහළවන්නේ රූප සංකේතනා නෙවෙයි මනෝ සංකේතන. මනසේ පායන සිටි. දැන් ඉස්සෙල්ලා මේ දැනට ඉදාන්ට ඇදලී තේරෙන්න ඕන කාරණාවක් ඒක ගැඹුරක් මොකක්ද මේ අනාගතයේ දකින්න යන ලද රූපයක්. ඇහැට පෙනෙන රූපයක් උදාහරණ කරමු. ඒකෝවා කවදාහරි අනාගත අවස්ථාවකදී දකින්න යන රූපයක් පිළිබඳව අපිට දැන් සිතිවිලි ඇති කරගන්නට පුළුවන්. අපි අපි හිතමු හිත දල්දා මාර්ගාවට යනවා නැත්නම් රුවන්මැලි ගාවට යනවා නැත්නම් අපි හිතමු බුද්ධ ගයාවට යනවා කොයි හරි යනවා ඉතින් එහෙම හිතනකොට අපි ඒ රූප දැකලා තියෙන්න පුළුවන් ටෙලිවිෂන් වලින් දැකලා තියෙන්න පුළුවන් කොහොම හරි ඒ පිළිබඳ අපි රූප පිළිබඳ හැඟීමක් අපගේ සිත තුළ තියෙන කවදාවත් නොදැකපු රූපයක් පිළිබඳ වුණ මෙහෙම එකක් වෙන්නේ නැති කියන හැඟීම හරි සිත තුළ තියෙනවා අපි කවදාවත් දැකපු නැති කෙනෙක් හම්බෙන්න යනකොට සමාජික හා මෙයාගේ ස්වરૂපේ මේ මේ තත්ත්වෙම ඉන්න කෙනෙක් කියලා එයාගේ ශරීරයේ තියෙන ස්වરૂපේ පිළිබඳ හිතට සමහර විට වැටහීමක් වෙනවා. ඒක කීයෙන් වැළඳෙන්න දැක්කම නමුත් ඒක වැටහීමක් වෙනවා. එතකොට අනාගතයේ දකින්න දකින්න යන රූප පිළිබඳව ඒ සක්ක සම්පස්සේ නිවි ඇතිවන්නේ එතන මනෝ සම්පස්සයක් ඇතිවන්නේ. එතකොට ඒ නිසා යම්කිසි සිතිවිල්ලක් ඇති වෙනවා නම් ඒක රූප සංකේතනාවක් නෙවෙයි මනෝ සංකේතනාවක්. දැන් ඇහැ පිළිබඳව අතීතයේ පිළි අතීත රූප පිළිබඳ කිසිම ආකාරයෙන් සප්පු සම්පස්සක් ඇති වෙන්නවත් බෑ. රූප සංකේතනාවක් ඇති වෙන්නවත් බෑ. අනාගතයේ දකින්ද යන රූප පිළිබඳව සත්‍ය සම්පස්සයක් ඇති වෙන්නේ නැහැ. ඒ වගේම රූප සංකේතන කියන්නේ ඒක තුළින්ම මනෝ සංකේතන මනෝ සම්පස්සය. දැන් අපි බලන්නේ වස්තනාන දර්ශනයක තමයි ටිකක් සමාන තේරුම් ගන්න. අර කලින් දෙක දෙකෙන් අවබෝධ කරගන්න පුළුවන්. නැත්නම් මේ සමහරට අවබෝධ කරගන්න පහසුවන්නත් පුළුවන්. ඇහැට දැන් වස්තනාන වශයෙන් මේ අවස්ථාවේ රූපයක් දකිනවා. මේ දකින විට මෙයා හිතනවා දැන් ඇහැ තියෙනවා රූප තියෙනවා දස් විඥාන තියෙනවා ඒ නිසා දස් සංපස්සේ පහළ වුණා මේක නිසා රූප සිතුවි රූප පිළිබඳ සිතුවිලි රූප සංකේතන පහළ වෙනවා කොහොමද සාමාන්‍ය දෙවිය අවබෝධය මේ ඇහැ තියෙනවා කියන්නේ රූප ගොඩක් ඒකෙන් පවතිනවා නමුත් ඇහැ පවතිනවා කියන්නේ නාම ස්කන්ධයේ පැවැත්මයි ඒකයි මෙතන තේරුම්ගන්න අසමතේ කියන්නේ. ඇහැ කියන එක රූප ගොඩක් ඒක නෝ නාමයක් නෙවෙයි කවදාවත්. නමුත් ඇහැ ගැන අපි සිතේලි මානසිකයක් ඇති කරගත්තේ නැත්නම් ඒ පිළිබඳ අපේ මනසකාර දේපත්තට යොමුුනේ නැත්නම් ඇහැ තියෙනවද කියලාවත් අපි දන්නේ ශරීරයේ ඕනම කොටසක් තියෙනවා. ඒ උදාහරණ වශයෙන් හදවතේ නෑගේ හැම කෙනෙකුම අපි තියෙනවනේ. හදවත තියනවාද කියලා ගැන අපි දන්නේ නැහැ. ඒ ගැන අපි මනසකාර කරද්දී සමානයි හදවත අපේ සිතට අරමුණක් වගේ. අපේ සිතට අරමුණක් නොවන කිසිවක් අපගේ සිත තුළ विद्यमान වන අරමුණ නෙවෙයි. ඒක නිසා ඇහැ කියන එක අපේ සිත දිහින ස්පර්ශ වීම නිසා සිතේ ඇතිවන නාම ධර්මයක්. එතකොට ඇහැ රූපයක් නමුත් ඒක සත්‍ය වශයෙන් අපි දකින්නේ සිතින් ඒ සිතින් පහ සිතින් මේක දැක්කේ නැත්නම් ඇහැ තියෙනවද කියලා දන්නේ නැති නිසා මෙතන නාම ධර්මයක ක්‍රියාවලියක් තියෙනවා. දැන් ඇහැට පෙනෙන රූප බාහිර වශයෙන්ම තමන්ගේම ශරීරේ හෝ මොකක් හරි රූප පණ නැති පණ නැති ඕනම රූපයක් දකිනවා. එතකොට මේ දකින රූප ලෝකයේ තියෙන රූපස්කන්ධයේ ඇද්දන් මූල ධාතු හතරෙන් හැදෙච්ච කොටස වේ කියන කිසිම තර්කයක් විවාදයක් නැහැ. නමුත් අපිට ඇහැට රූපයක් පේනවා කියන්නේ නැත්නම් අපි ඇහෙන් රූපයක් බලනවා කියන්නේ මම බැලුවා මම බලනවා කියලා ව්‍යවහාර කරන්නේ අනිතිසුකට නෙවෙයි. ඒ රූපේ දැක්කාට පසුව ඒ පිළිබඳ සිතිවිලි ටිකක් ඇති වෙනවා. ඇති නැති යනවා. එන්නේ මේක නෙවෙයි. අපිට යම්කිසි රූපයක් දැකලා ඒ පිළිබඳ සිතුවිලි ඇතිුනේ නැත්නම් ඒ රූප අරමුණු අපගේ සංස්කාරය තුළ පවස්නා වූ රූප අරමුණයි. එතකොට ආහත රූප පේනවා කියන එකෙන් අදහස් කරන්නේ වර්තමාන වශයෙන් සමාගයේ සිට තුළ සිතේදී ධර්ම සමූහයක් ඇති වී නැති යාම. මේක විශේෂයෙන්ම තේරුම් ගන්න ඕනේ මේ බාහිර රූපවල කිසිම ආගයක් නැහැ කියන එක තේරුම් ගැනීම සඳහා. තමන්ගේ සිත තුළ නාම ධර්ම ටිකක් ඇති වෙන තියාම හැර වෙන මොකක්වත් නැහැ රූපයක් බලනවා කියන එක එහෙම වෙන දෙයක් නෑ. අනිත් ඉන්ද්‍රයන්ට ඕක විදිහටම අදාළයි. එතකොට ඇහැ කියන එකත් දැන් නාම ධර්මයක් වශයෙන් දකින්නට පුළුවන් නම් ඇහැට තියෙන රූප කියන එකත් නාම ධර්මයක් වශයෙන් දකින්නට පුළුවන් නම් මේ නාම ධර්ම පහළවන්නේ තමන්ගේ සිත තුළ. දැන් හිතා පොත්වල තියෙනවා ඇහි පහළවන සිත චක්කු විඥානය. ඒක සම්පූර්ණ වැරදි. කනේ පහළවන සිත සෝත විඥානය කියලා කියන ඒකත් වැරදි. නාසයේ ගවහළවන සිත ගාහන විඥානය, දිවේ පහළවන සිත දිවවා විඥානය ආදී වශයෙන් කතා කරනවා. ඒවා ඒ කතා කරන්නේ සාමාන්‍ය තාම ඕලාරික මට්ටමක සිට ගැඹුරු අවබෝධයක සිදුවන්නේ. ඒකෝද සිත පහළවන්නේ මනසේ විනා ඇහි නෙවෙයි. ඒක නිසා ඇහි පහළන සිතක් නැහැ සිත පහළවන්නේ මනසේ. අන්තර විවහාරය කරනවා ඇහැ ඇසුරු කරගෙන සිත පහළවන නිසා චක්කු විඥානය. අන ඇසුරු කරගෙන සිත පහළවන නිසා සෝත විඥාන ආදී වශයෙන් ඒවා නම් කරන්නේ. එතකොට ඇහැ කියන එකකින් නාම ධර්මයක්. ඇහැට පෙනෙන රූපත් නාම ධර්මයක්. චක්කු විඥාන නාම ධර්මයක්. මේ සංඥානේ ඇති වුණාට පස්සේ සංකේතනා නිකන් ඇති වෙන්නේ බෑ. ඇහැට රූප දැකවම සිතිවිල ගන්නෑ නිකන්. අපි දැන් පාරේ යනවා නොයේ දේවල් අපි දකිනවා. ওই දකින සිතිවිල් ගැන කිසිම සිතිවිල්ලක් නැතුව අපි යනවා. අපි ඒවා හොඳයි කියන්නේ නෑ, වටිනවා කියලා හිතන්නේ නෑ, නරකයි කියලා හිතන්නේ, ආවල් දේ කියලා හිතන්නේ නෑ. ওই ඕන අදාළ පාඩුවම පාරේ යනකොට මිනිස්සු අනන්තවත් සම්මනාපයන් දුන්නේ නැති මිනිස්සු. අපි මේ ගෑණියක් මේක අරන මොකක්වත් නෑ ඒක අනිත්‍යත්තර යනවා අපි කුසිය කියනවා ඉතින් දකිනවා දැක්කට ඒ රූප පිළිබඳ සුඛේලිය ඇති වෙන්නේ සෝභ පිළිබඳ සුඛේලිය ඇති වෙන්නේ නැතුව දැනීම මාත්‍රයෙන්ම නතර වෙන අවස්ථා අනන්තවත් දඩගෙන් අපේ ජීවිතේ තිබෙනවා එතකොට රූපයක් පිළිබඳ රූප සංකේතන ඇතිවන්නට නම් දැකීම පස්සේ පමණක් තිබුණාමදි. සත්‍යය පමණක් ප්‍රමාණවත් වන්නේ නැහැ. දැන් පස්සේ තියෙනවා අපි දැන් පාර යනවා, ගාලට ඇදලා දෙනවා, ආයිත් කනදා දෙනවා, එදිනෙක ඔය අනිත්යෙන් ෆෝන් කනදා දෙනවා. මේ දේවල් දැකෙනවා. අපි ගණන්ගන්නේ නැහැ, ලයික් කරනවා කියලා හිතන්නේ නැහැ, ඒ ෆෝන් කරනවා කියලා දාගන්නේ නැහැ, බලන්නේ නැහැ. එතකොට පස්සේ තිබුණ සංකේතනා කිසිවක් ඒවා පිළිබඳ ඇති වෙලා නැහැ. ඒකත් පස්සපච්චා සංඛාරා නැත්නම් පස්සපච්චා සංචේතනා කියන කරුණ බුදුහාමුදුරුවෝ දේශනා කරාට අපි තේරුම් ගන්නට ඕනේ මේක ඇතුළෙන් තියෙන ගැඹුරු අර්ථය මොකක්ද කියලා. එතකොට ඇහැට රූපයක් දැක්කාට පස්සේ ඒ රූපයේ පිළිබඳ සිතිවිලි පහළවන්නට නම් අර පස්සයක් සිටියු අංගයක් ඊට අමතරව ඒ දකින්නද රූපයේ පිළිබඳ සංඥාවක් අපලේ පිටු ඇති වෙනවා. ඒ රූපයක් හඳුනා ගන්නට ඕනේ. මෙහෙම දෙයක්, මෙහෙම දෙයක්, මෙහෙම කෙනෙක්. ඒක වේදාකාරයෙන් අපි හඳුනා ගන්නට ඒ හඳුනා ගැනීමක් ඇති නොවු කිසිම රූපයක් පිළිබඳවම කිසිම රූපයක් පිළිබඳ කිසිම ශෝක සංකේතනාවක් ඇති වෙන්නට බෑ. සංස්කාර සංදේ පහළවන්නට බෑ. මොකද අපේ පිළිබඳ අපගේ සංසානයේ තුළ රූප සංඥාව හට නොගත් නිසා. එතකොට ඒ රූප සංඥාව හදගත්ත සමහර විට සංඥා මාත්‍රයෙන්ම නැති නතර වෙනවා සංකේතන ඇතිෙන්නේ නැති. රූප මාත්‍රයේ දැක්ක දැකුවම මේ අහවල් දෙයක් කියන හැඟීම් මාත්‍රයේ පමණක් ඇති වෙනවා. ඒ පිළිබඳ විවිධාකාර සිතිවිලි බලන්නේ නැහැ. එතකොට සංකේ රූප සංඥාව ඇති වුණාට පස්සේ රූපය හඳුනාගත්තාට පස්සේ මේ හඳුනාගත්තු ආකාරයට අනුව අපිට ඇතිවන වේදනාව. වේදනාව ඇතිවන්නේ අපි හඳුනාගත්තු ආකාරයට අනුව නැත්නම් රූපයේ තුල තියෙන ඒකේම අන්තර්ගත ගුණයක් වශයෙන් ඇතිවන දෙයක් නෙවෙයි අපේ සිත තුළ ඇතිවන වේදනාව. රූපයක් දැක්කම පස්සේ එකම රූපේ දැකලා කෙනෙකුට සතුට වේදනාවක්, තව කෙනෙකුට දුක් වේදනාවක්, තවත් කෙනෙකුට මඳහත් වේදනාවක් ඇති වෙන්න පුළුවන්. එකම රූපේ දැකලා පණ ඇති හරි පණ නැති හරි ඕනම එකක් දැක්කේ. අපි නම් උදේ ගෙදර ඇති කරන තමන්ගේ බල්ලෙක් දැකනකොට ආදරයට සුරතේ ඇති කරන්නේ දැකනකොට තමන්ගේ ඒ පිළිබඳ ප්‍රකාශාදයක් නැති වෙන්නත් පුළුවන්. ඒ බල්ලම දකින බල්ලන්ට බය බුරාමණයන්ට බියෙච්ච කෙනෙක් ඒ බල්ල ලැබෙනකොට සුඛ වේදනාවක් නේ ඇති වෙන්නේ දුක් වේදනාවක්. සමහර මොනතොලින් මේ දකින දකින පුද්ගලයාගේ සුඛේ ස්වરૂපාදී ක්‍රියාදාමයන් මත වේදනාව වෙනස් වෙනවා. සංඥා වෙනස් වෙන්නේ ඒ විදිහට. ඇත්තට එකම පුද්ගලයාගේ සිත තුළ එකම ආකාරයෙන් සංඥාවක් ඇති වෙන්නේ නැහැ හැම පුද්ගලයාගේම සිත වල. ඒ කියන්නේ හැම පුද්ගලයාගේම සිත තුළ එකම ආකාරයෙන් සංඥාවක් ඇතිවන්නේ නැහැ. විවිධ පුද්ගලයන්ගේ සිත තුළ ඇති වෙන විවිධ සංඥා. දැන් අපි උදාහරණයක් කතා කරමු. අපි හිතමු කෙනෙක් පිළිපුල් භාවනා හොඳට වඩලා වඩලා වඩලා දියුණු කරලා තියෙනවා. තවත් කෙනෙක් අපි හිතමු ධාතු මනසකාර භාවනා හොඳට දියුණු කරලා දියුණු කරලා තියෙනවා. තවත් කෙනෙක් අපි දුන අනිත්‍ය සංඥාව අනිත්‍ය අනිත්‍ය කියලා හොඳට වදලා දින කරලා ප්‍රගුණ කරලා තියෙනවා. දැන් අපි හිතමු ලස්සන රූපයක් දැක කාන්තාවක් හරි කෙනෙක් හරි කවුරු හරි දැක්ක. එතකොට තවත් කෙනෙක් ඉන්නවා මොකක්වත් නැති පුද්ගලයෙක්. දැන් අර පිළිතුරු වහනා දිනු කරලා දිනු කරපු පුද්ගලයා කොච්චර ලස්සන රූපයක් දැක්කත් එකපාරම ඌ දකින්නේ රූපේ පිළිතුරු ගොඩක්. මේක පිළිකුලක් වෙන පිළිකුල් දෙයක් වෙන සංඥාවට ඔහුගේ පිටත ලැබෙනවා. මේ අවස්ථාවල දහසමානිස්කාර භාවනාව වඩගමනල ප්‍රගුණ කරලා ඉතේ කාලෙල තියෙන පුද්ගල ඒ ලස්සන රූපේ ගැට රූපේ වස්පත් යාගේ පිටතේ නෑ මෙතන දහස ගොඩක් වෙන සංඥාව පහළවනවා. එතකොට ඒ අර අනිත්‍යයි මේ අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි කියලා නිරන්තරයෙන් මෙනෙහි කරන මෙනෙහි කරලා තියෙන පුරුදු වෙලා තියෙන පුද්ගලයා මේ රූපේ දකිනවා මේක අනිත්‍ය නම් ධර්මයක්. මේ රූපේ දැකීම නිසා පහළන සිතක් අනිත්‍යයි. ඒක ඇතිවන සංඥාවක් අනිත්‍යයි. ගමන්ගේ සිත තුනේ සිටින ධර්ම ඇතිලා නැතිලා ගියයි කිය. ඒ වෙනි හැඟීමක් ඇතිවන වෙනි සංඥාවක් ඇතිවන. අපේ දෝ රාගයේ සහිත මේ කෙලෙස් සහිත පුද්ගලෙක් ඒක දැක්කම කවර එකක් නම් හයර පාවක සිතක් ඇතිවෙන්න කියලා. තායා හොඳ සංඥාවක් ඇතිවෙන්න කියලා. එයා ලස්සනයි ලස්සනයි කියන්නේ. එයා පිළිබඳ ඒ රූපය පිළිබඳ තරහකාරයකට දැක්කම අපෝ නරක කෙනෙක් කියලා දුෂ්ට කෙනෙක් සතුරු කෙනෙක් කියලා සංඥාවක් ඇති වෙන්න පුළුවන්. ඒත් එක්කම රූපය විවිධ පුද්ගලයන්ගේ සිත තුළ විවිධාකාරයේ සංඥා ඇති කර දුන්නේ ඒ රූපයේ ඒ සංඥා ඇති කර දීමේ හැකියාවක් තිබෙන නිසා නෙවෙයි. මේ පුද්ගලයා බලන දෘෂ්ටි කෝණය වෙනයි. ඒගොල්ලන්ගේ සිතේ පවත්නා පැවතුම් ස්වરૂපය වෙනයි. ඒ අයගේ මේ දක්ෂයේ අවස්ථාව දක්වා පැවති සිතේ තිබෙන අතීත අත්දැකීම් වෙනස්. මේ විවිධ හේතුන් මත සංඥාවන් වෙනස් වෙනවා. ඒකට මේ සංඥාව කියන එක තමන්ගේ සිතේ ඇති වෙන මායාකාරී ධර්මයක්. මායාකාර කියන්නේ බොරුවක්, මුලාවක්, මිත්‍යාවක් වගේ. එතකොට මේ සංඥාව තුළින් දැන් වේදනාව දෙන්නේ ඒකවල සංඥාව මුලාවක් නම් වේදනාව අනිවාර්ය මූලාවක් නෙවෙයි. ඒ පුද්ගලයා දකින දෘෂ්ටි කෝණයට අනුව ඒ සංඥා වේදනාව වෙනස් වෙනවා. දැන් අර කලින් කියපු දෙනාමලත් සාමාන්‍ය. අපි පිළිකුල් පිළිකුල් කියලා බලන පුද්ගලයා ඒ රූපේ දැකලා පිළිකුල් කියන සංඥාව ඇති කරගත්තාට පසුව ඔහුට සුඛ වේදනාව කවදාවත් දෙන්නේ බෑ. සමහර විට දුක් වේදනාවක් දෙන්නත් පුළුවන් සමහරට උපේක්ෂා වේදනාවක් ඇති වෙන්නත් පුළුවන් දුක් වේදනාව කියන්නේ සමහරට කෙනෙකුගේ ගැටෙන අහඟදෙන ඒ ගැටීම නිසා විද්‍යාව සායදයෙන් සිදුවෙනවා ඒ නිසා දුක් වේදනාවක් දෙන දෙන්නත් පුළුවන් උපේක්ෂා වේදනාවක් දෙන දෙන්නත් පුළුවන් මේ වගේම දහතු මනසිකාර භාවනා කරන කෙනාට අනිවාර්යයෙන්ම උපේක්ෂා වේදනාවක් දෙනවා නැත්නම් ඒ යෝගේ දැක්කට පස්සේ ආ මම මේ යථා තත්ත්වයේ දකින්නයි කියලා සෝමනස්සයක් හෝ උපේක්ෂා වේදනාව දෙලින්වත් පුළුවන්. වාලසිතේ දේශේ තේ ආදී තීත්‍යලන්ට ඇතිවන වේදනා ඒ පුද්ගලයාට අනුකූලවන ආකාරය වෙනස් වෙනවා. එතකොට මේ වේදනාව ආවට පස්සේ දැන් රූපයේ දැක්කා චක්කු විඥානේ පහළ වෙනවා. දැන් ධර්ම සම්පස්සේ ඇති වෙනවා. පස්සපච්චා සංචේතනා පස්සපච්චා සංඛාරා කියවට ඒක ඇති වෙන ඉස්සෙල්ලා තව මොන දේවල් පිටතට කියන්න දෙන්නේ. එතකොට එක එක පුද්ගලයාගේ සිද්දන විවිධ සංඥා ඇති වෙන සංඥාම ඇති වෙන ඇති වෙන ආකාරයට අනුකූල ඒ පුද්ගලයා තුළ ඒ වේදනාවම ඇතිලා නැතිලා ගියා. එතකොට ඒ චක්කු විඥානය ඇති වුණා ඒක නිසා කම්පස්ය ඇති වෙනවා ඊට පස්සේ ඇති වෙන්නේ රූප සංඥා ඒ රූප සංඥාවට පසුව රූප රූපය පිළිබඳ ඇති වෙන චක්කු සංපස්සජ වේදනා අතරින් කවරක් ඒ වේදනා සුඛ දුක්ඛ උපේක්ෂා වේදනා අතරින් කවරක් හෝ ඇති මෙන්න මේ වේදනාව ඇති වුණාට පස්සේ තමයි සංස්කාර වැඩිපුර ගලන්නේ. නැත්තම් අනිත් අවස්ථාවල දෙතම නවතින්නත් පුළුවන්. ඒ කියන්නේ සුඛ වේදනාවක් ඇති වුණා නම් ඒක පිළිබඳ ඇලීම, ආසාව ලබා ගැනීම කැමැත්ත ආදී විවිධ සංස්කාර ගන්න පුළුවන්. දුක් වේදනාවක් ඇති වුණා නම් මේ දුක් වේදනාව නැති කර ගැනීම අපේ භාවය අමනාපේ නුරුස්සන ගතිය ආදී විවිධ සිතිවිලි ධර්ම ඇතිවන්නට පුළුවන්. උපේක්ෂා වේදනාව ඇති වුණා නම් Taman දන්නේ නැතුවම ඒ උපේක්ෂා වේදනාව නැති යන්නට පුළුවන්. එතකොට ඒ රූප පිළිබඳ සංචේතනා පහළ වීමට චක්කු සම්පස්සේම ප්‍රමාණවත් වන්නේ නැහැ. ඒක කියන්නයි මම මේ කවුන්ට් එක විස්තර වශයෙන් දීපත් කරන්නේ. එතකොට රූප සංචේතන පහළ වීමට තවත් විවිධ හේතු රාශියක් තියෙනවා. අපි මේ එකක් දෙකක් පමණයි ප්‍රකාශ කළේ මේ ඔක්කොම කියනවා නම් පැය දෙක තුනකට වැඩි දේශනාවක් කරන්න දෙන එක කරන්න අවකාශයෙන් එතකොට ඒ රූප සංචේතන පහළ වීමට චක්කු සංපස්සේ පමණක් ප්‍රමාණවත් නොවන කරුණ ගැන මේ දැන් අවබෝධයක් ඇති වෙන්නට ඇත්ත කියලා අපිට දැනෙනවා. මේ වගේම තමයි සෝත සංපස්සේ. සෝත සංපස්සේ නිසා ශබ්ද සංචේතන පහළ වීමට සෝත සංපස්සේ පමණක් ප්‍රමාණවත් වන්නේ. අර කීප සංඥාවේ ඇතිවීම, වේදනාවේ ඇතිවීම ආදී කරුණු පිට බලපාන. දැන් අපි ඔය කතාවම ඔය දැක ඔය උදාහරණය අපි ගමු. මෙතන ඉන්නවා රහත්තු කෙනෙකුත්. දැන් අර අනිත්‍ය දකින කෙනා, පිළිකුල දකින කෙනා, ධාතු වශයෙන් බලන කෙනා, රාග ද්වේෂය දකින අය. දැන් මෙතන ඉන්නවා රහත්තු කෙනෙකුත්. එයත් ඒ රූපේ තමයි දකින්නේ. දකින්නකොට ඒ පුද්ගලයාගේ සිත තුළ කිසිම සංඥාවක් රූපය පිළිබඳ ඇතිවන්නේ නැහැ. දැනීම මාත්‍රයෙන්ම නවතිනවා. ඒකට කියනවා දිත්තේ දිත්තමස්සං භවිෂ්‍යතිය. දැකීම දැකීම මාත්‍රෙම නතර අසන එක ඇසීම මාත්‍රෙම නතර වෙනවා. ඒකට කියනවා සුතේ සුතමස්සං භවිෂ්‍යතිය. ඊළඟට මුතේ මුතපත් සම්මත්තම් භවිෂ්‍යති විඤ්ඤාතේ විඤ්ඤාතමත්තම් භවිෂ්‍යති ආදී වශයෙන් අනිත් ඉන්දියන්ට කියනවා ඒ ඉන්දියන් වලින් අරමුණු හමු වුණාන් පස්සේ දැනීම මාත්‍රයෙන්ම නතර වෙනවා ඒ ඉන්හාට ක්‍රියාදාමයක් මොකක්ද හරියට අපි මේ පාරේ යනකොට ලයිට් කන විදුලි කන ආදී දකිනවා දැකීම මාත්‍රෙන් නවත්තන මොකක්ද අපි පාස්ල යනවා. ඉතින් තහත්ෝ කෙනාට මේක ලස්සනයි කියලා එන්නේ නැහැ, කතයි කියලා එන්නේ නැහැ මොනම සංඥාවක් නැහැ. සංඥාවක් ඇතිවන්නේ. ඉතින් දැනීම මාත්‍රෙන්ම නතර වෙනවා. ඇයි මේක සිදුවන්නේ? මේ දැනීම මාත්‍රෙන්ම නතර වෙන විට ඒ රූප පිළිබඳ කිසිම සංචේතනාවක් පහළවන්නේ නැහැ. ඇයි එහෙම සිදුවන්නේ? සිදුවන්නේ අවිද්‍යාව නිරුද්ධ කරන නිසා. බුදුහාමුදුරුවෝ දක්වලා තියෙනවා අවිද්‍යාව පත්‍ය සංඛාරා අවිද්‍යාව නිරෝධා සංඛාර නිරෝධෝ අවිද්‍යාව නිසා සංස්කාරය තියෙනවා අවිද්‍යාව නිරුද්ධ වුණාන් පස්සේ සංස්කාර නිරුද්ධ වෙනවා සංස්කාර කියන්නේ කුසල අකුසල කම්ම සංස්කාර නැත්නම් කායික වාචික මානසික ක්‍රියා කියලා එහිදී දැක්වෙන සංස්කාර වචනේ විස්තර කරනකොට දත යුතු අර්ථයක් පෙන්වා දුන්නා එතකොට මෙතෙන්දී අවිද්‍යාව නිරුද්ධ කළාට පසුව මොනම ආකාරයේ සිතිවිල්ලක්වත් ඇතිවන්නේ නැහැ. දැනීම මාත්‍රයෙන්ම නතර වෙනවා එච්චරයි. එතකොට සංචේතනා නැත්නම් සංස්කාර ඇතිවීමට ප්‍රධානම හේතුව අවිද්‍යාව. පස්සේ තිබුණත් අවිද්‍යාව නැත්නම් ඒ පස්සේ තුලින් කිසිම ආකාරයකින් රූප සංචේතනාවක් ඇති වෙන්නේ නැහැ. ශබ්ද සංචේතනාදී අනිස් සංචේතනා සංස්කාර ධර්ම ඇතිවන්නේ නැහැ. ඒක ආයාසය. ආයාසයෙන් ඕනෑකමකින් තමන්ගේ කැමැත්ත ඇති ඇති කර ගන්නට පුළුවන් මම කියන්නේ ඉබේ සිදුවන්නේ නැහැ කියලා. එතකොට මෙතෙන්දී මේ කරුණෙන් පැහැදිලිවම තේරෙන්නේ මොකද්ද? අවිද්‍යාවයි සංස්කාරය කිරීමේ මූලික හේතුව. ඒක තිබෙන තාක්කල් සංස්කාර බලනවා. ඒක නැති වුණාට පස්සේ සංස්කාර ගැලීම නිරායාසයෙන් සිදුවන්නේ ඕනනම් ඇති කරගන්නට පුළුවන්. අර ඕනනම් ඇති කරගන්නට නම් පස්සයක් තියෙනවා. Taman දැන් ඒක රහත් වෙච්ච කෙනාට සංස්කාර ඇති කරගන්න ඕනකමක් තියෙන රූපයක් දැකලා ඒ පිළිබඳ සිතිවිලි ඇති කරගන්නට ඕනකම. නැත්නම් රූපයක් දැක්කන් පස්සේ Tamanගේ කැමැත්තට අනුකූලව සිතිවිලි ටිකක් ඇති කරගන්න. ඒ ඇති කරගන්නට පස්සේ තියෙනවා. පස්සේ නැත්තම් අවිද්‍යාව නිරුද්ධ කරලා තිබුණා සිතිවිලි ඇති කරගන්න. එතකොට අවිද්‍යාව නිරුද්ධ කරලා තියෙන විට පස්සේ තිබුණා සිතිවිලි ඇතිවන්නේ. මෙන්න මේ සත්‍යයක් තියෙනවා. ඒකයි අර බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළේ යානිසෝතාය ලෝකස්මේ සතිපේසං නිවාරණං සෝතාන සංවරම් බෝයි පඤ්ඤායති පිටිගරේ කියලා ගාථා දේශනා කළා. මේ සිතිවිලි ගලන එක අඤ්ඤායේති සිටියේ ප්‍රඥාවෙන් දියලවා හරිනවා. සිඳලා සිඳ දානවා කියන එකයි ඒ අදහස. දැන් සම්පූර්ණයෙන් නැති කරලා ඒ කියන්නේ මම කියපු එක තමයි බුදුහාමුදුර වෙන විදිහට කියලා තියෙන්නේ. එතකොට ඒ අනුව බලනකොට සංස්කාර ඇතිීමේ ප්‍රධානතම හේතුව අවිද්‍යාවයි අවිද්‍යාව සහ අවිද්‍යාව සහ ස්පර්ශය කියන දෙකම කිව්වත් හරියි. නමුත් අර බුදුරජාණන් වහන්සේ අවිද්‍යාව කියන කොටෙන් කතා කරන්නේ නැහැ. මොකද සාමාන්‍ය සත්‍යයට ඒක එතනම දුරට වැදගත් කරුණක් නොවන නිසා. පස්සේ නිසා සංස්කාරය වෙනවා කියන එක පමණක් කිව්වත් සාමාන්‍ය සත්‍යයට ඒකවත් ප්‍රමාණවත් වෙනවා. දැන් මේ தත්ත්වය හරියට තේරෙනකොට Tamanට තේරෙනවා නම් අපි මේ ඇහැ ගැන අරගෙන පමණක් මේ කතා කරන්නේ. එතකොට ඇහැට පෙනෙන ඇහැ කියන එකත් නාම ධර්මයක් ඇතිලා නැතිලා යනවා. ඇහැට පෙනෙන රූප කියන ඒවත් නාම ධර්මයේ ඇතිලා නැතිලා යනවාද ඒ නිසා පහළ වෙන චක්කු විඥානයේ සහිත සිතිවිලි සියලුම සිතිවිලි අර වේදනා සංඥා සංකාර දුක්ඛම ඔක්කොම සිතිවිලි ධර්මයේ ඇතිලා නැතිලා යනවා මේක සිදුවන්නේ තමන්ගේ సంతාන තුළ තමන්ගේ සිත තුළ බාහිර රූප තුළ නෙවෙයි එතකොට කොයි ආකාරයෙන් අපි රූපයක් ගැන හිතුවත් කොයි ආකාරයෙන් ඒ ගැන හිත හිතා අපි සතුටු වුණා දුක් වුණා ඔක්කොම Tamange සිත තුළ ඇති වෙන ක්‍රියාදාමයක් කර එතන අනුකසාවක් නේ මේ සිතේ ස්වરૂපය මොකද්ද ඇති වුණා පැවතුණා නැති ඊට පස්සේ ඒක ගන්නට දෙයක් නැහැ ඒක වෙලා දෙයක් නෑ ඉතින් සිත මේ ආකාරයෙන් නිරන්තරයෙන් ඇති ඇති නිරන්තරයෙන් ඇති නිරුද්ධ වී නිරුද්ධ වී යනවා නම් යනවා එහෙමයි සිදුවන්නේ එහෙම යනවා නම් මේ සිත තුළ ඇති වෙන සිතිවිලි වල තියෙන අගය මොකක්ද? ඒක යම් කිසි වටිනාකමක් සාරයක් තියෙනවා කියලා අපිට කියන්න පුළුවන්. දැන් සිතිවිලි ටිකක් ඇති වෙනවා දැන් නැති වෙනවා. සද්දේ පිළිබඳ ඕකයි. තමන්ගේ සිත තුළ සිතිවිලි ටිකක් ඇති වෙලා පැවතිලා නැති දැන. ගන්ධ සුවඳ පිළිබඳත් ඕකයි. සිතිවිලි ටිකක් ඇති වෙන්නේ නැති යනවා. ජීවිත දැනෙන පස්ස කායයෙන් ස්පර්ශ මනස දැනෙන වේදාරමුණ. මේ සෑම අවස්ථාවකදීම සිතේ ඇතිවෙමින් පැවතෙමින් නැතිවෙමින් යාම පමණයි සිදුවන්නේ. වෙන දෙයක් නැහැ. මේක තේරුම් ගන්නට අවබෝධ කරගන්නට නැති වූ අවබෝධ නොවූ අය රූපත් උපාදාන කරනවා ශබ්ද ගන්ධ රස පොත්සබ්බ ධම්මාදී අනිස්තරමුණු උපාදාන කරනවා පැටලෙනවා ඒ සංස්කාරවල පැටලෙනවා බාහිර සංස්කාරවල අල්ලගන්නවා එතකොට මේක හරියට තේරෙනවා නම් Tamandම මෙතන මේ Tamange සිත තුළ සිටින ටිකක් ඇති නැති යාම කොමනයි ඉතින් ඕක ඇති වටිනාකම මොකක්ද දැන් සිටින ටිකක් ඇතිම දැන් නැති වුණා ඉතින් ඕක ගන්න දෙයක් ඉතුරු වෙන්නේ නැහැ මේ ජීවිතේ පුරා මෙච්චර සිටින ඇතිව දැන් මොනවද ඇති ඉතුරු වෙලා තියෙන්නේ ඔක්කොම සිහින වගේ නැතිලා ගියා එතකොට මේ දැන් ඇති වෙන සිතිවිලිත් මේ ආකාරයෙන් ඇති වෙනවා නැති වෙනවා කියලා දකිනකොට ඒ අවබෝධයෙන් හරියට දකින්න පුළුවන් අවස්ථාව ලැබෙනකොට ඔය බාහිර අරමුණු කිසිවක් උපාදාන නොකරගෙන ඉන්න පුළුවන් ශක්තියක් ලැබෙනවා. ඉතින් මේක භාවනා හුඟක් දිනු කෙනෙකුට විතරයි හැම වෙලාවෙම කරන්න පුළුවන් නැත්නම් ඉතින් දැන් උපාදාන නොකරගෙන තව ටිකකින් ආය උපාදානෙන් පස්සෙන් පුළුවන් එහෙම තමයි සිදුවන්නේ. එතකොට ඒක නිසා අපි මේ සංස්කාර ස්කන්ධයේ නියම තත්ත්වය හරියට අවබෝධ කරගත්තොත් එහෙම මුළු ලෝකයේම අපි සිතින් අල්ලාගෙන දඟලන දැඟලිල්ලක් කර අනිත්‍යයක් නෙවෙයි කියන අවබෝධය ඇති වුණාන් පසුව මේ සිතේදී ඇති වෙනවා නැති වෙනවා නිරුද්ධ වී යනවා ඒක කිසිම ආගයක් නැහැ කියන අවබෝධයෙන් යුතුව මුළු විශ්වයම සමාගයේ සිටින් පැත්තකට අයින් කරලා කියන්න පුළුවන්. එතකොට සිත නිදහස් වෙනවා. අර චිත විවිධ දේවල් අල්ලගෙන අල්ලගෙන දඟලලා පිට නැති නැති යනවා. මොකද හේතුව නොදක්කම නිසා මේ අල්ලගත්ත හැමතැනම තියෙන්නේ මෙතන හැම අවස්ථාවෙම ක්‍රියාත්මක වන්නේ නොදක්කම. නොදක්කම කියන්නේ ඒ කර්ම පිළිබඳ පැහැදිලි සත්‍ය අවබෝධය. සත්‍ය දකින්නට බැරි නැහැ. බැරිකම නෙමෙයි. ඒක නිසා ඒ අවිද්‍යාව තිබෙන තාක්කල් මේ ධර්මතාවයන් මේ ආකාරයෙන් ක්‍රියාත්මක වෙනවා. ඉතින් ඒ අවිද්‍යාව නිරුද්ධ වූ කල විතරදී අපිට පුළුවන්කම තියෙන මුළු විශ්වයම පැත්තකට අයින් කරලා සමාගයේ සිට නිසල කරලා පැත්තකින් තියාගන්න. ලෝකයේ ලෝකේ පාඩුවේ පැත්තකින් තිබේවි සමාගයේ සිට සම්පැත්තකින් ඒකේ පාඩුවේ වේවා කිසිම සම්බන්ධතාවයක් නැහැ දෙක දෙකක් වශයෙන් ඔලේ වෙන වෙනම පවතින ධර්මතා දෙකක් බවට පත් වෙනවා මෙන්න මේ තත්ත්වය ආවනන්නේ තාමත් හොඳයි කියන්නේ බලෙන් ඇති කරගන්නද බෑ විදර්ශනා භාවනා දියුණු වීම දියුණු වීම තුළින් තමයි ඒක ඇති කරගන්නට පුළුවන් වන්නේ එතකොට අද කියන කරුණු සංහාර දෙවිච්ච මේ ඈත තරමද්දවල තේරුම් ගැනීමට අපහසු වන්නත් පුළුවන්. කෙසේ වෙතත් නැවත නැවත අහන විට මේ දේශනාව මේ ඈත තේරුම් ගන්නට පුළුවන්කම ලැබේ. මේ දක්වා කියපු කරුණු වල පිටිස් සාරාංශය මේකයි. පළමුවෙන් අපි මේ සංස්කාර කියන වචනේ විවිධ තැන්වල යෙදෙන ආකාරය පෙන්වන්න කලේ අපට අදට අදාළ මාතෘකාවට අද කියන මාතෘකාවට අදාළ වන්නේ පංචස්කන්ධයේ සංස්කාර කියන එකක් වචනේ. එතන සංස්කාර කියන්නේ රූප, ශබ්ද, ගන්ධ, රස, පොත්සබ්බ ධම්ම කියන ඒ කරුණු පිළිබඳ ඇති වෙන සිටිවිලි ධම්ම වලට නැත්නම් අභිධර්මයේ ඇතිවෙනා නම් වේදනා සංඥා දෙක ඇර සිතයිතිල් ධම්ම 50ට. එතකොට මේ চৈতසික ඒවා කොටස් 6කටයි බෙදලා තින්නේ රූප සංකේතන ආදී වශයෙන්. එතකොට ඒක නිසා ඒක ඇතිවීමේ හේතුව දක්වනවා රූප සංස්කාර සමුදේ වශයෙන් පස්ස සමුදේ කියලා. පස්සේ නිසා හේතුවයි. චක්ක සම්බස්ස සෝ සම්පදාදී නිසා චක්ක රූප සංචේතන ආදී පාවෙනවා. ඒකට මම ප්‍රකාශ කළේ මේ පස්සේ තිබූ පමණින්ම සංකේතනාවක් නැතිවන්න ඒක ඇතිවීමට තවත් හේතු රාශියක් බලපානවා කියලා. ඒ හේතු සියල්ලම දකින්නට පුළුවන් නම් සංස්කාර සම්පේ තමාම අත්දැක ගන්න. බුදුහාමුදුරේ ඔක්කොම කියන තැනක් මට හම්බුනේ නැහැ කොහෙවත්. ඉතින් ඔය එකම දේ තමයි හැමතැනම දක්නට ලැබෙන්නේ පස්ස සම්දයා සංකාර සම්දෝ කියන එක. එතකොට ඒක නිසා අපි ඒක නුවණින් දකින්නට පුළුවන් අපේ අපේ නුවණින් අපිට දකින්න පුළුවන් ශක්තිය අපිට තියෙන්න ඕන. එහෙම දකිනකොට මේ සංස්කාර ස්කන්ධයේ ඇති නිර්වස්තක භාවය තේරුම් ගන්නට පුළුවන්. ඒ විශේෂයෙන්ම සඳහන් කළා මේ සෑම දෙයක්ම සිටිවිලි ඇති නැති යාම හැර වෙන දෙයක් නෙවෙයි කියලා. අතීත අනාගත අරමුණු පිළිබඳ පහළ වෙන ඔක්කොම මනෝසංචේතනාවන් පමණයි. වර්තමාන වශයෙන් ඇතිවෙන ඒවත් මනෝසංචේතනා පමණයි කියන එකයි අපි තේරුම් කළේ. ඒදී ඇහැ ආදී ඉන්ද්‍රිය ධර්මත් ඔක්කොම නාම ධර්මයේ රූප ආදී අරමුණුත් නාම ධර්මයේ ඒ පිළිබඳ පහළ වෙන සිටිවිලි සියල්ලම නාම ධර්මයි. මේ නාම ධර්ම වල ස්වરૂපය මොකද්ද? ඇති වුණා, පැවතුණා, නැති වුණා. ඉතින් ඕවා ඇතිලා පැවතුණා නැතිලා ගියාට මට මොකෝ කියලා කෙනෙකුට හිතෙනවා. මට කියලා කෙනෙක් නෑ. ඒ මට මොකෝ කියලා හිතන්නේ සංස්කාර වල. ඉතින් ওই සංස්කාර ඇතිලා නැතිලා යනවා. ඉතින් ඕකේ මොකක්වත් අභ්‍යානයට දෙයක් නැහැ කියන අවබෝධය ඇතිවෙනොත් එමේ උසස් අවබෝධය ප්‍රඥාව තුළින් ඇතිකරගත යුතු අවබෝධය. ඒ අවබෝධය කාන්ත වශයෙන්ම සංසාර දුක් සම්පූර්ණයෙන් නිමක වීම සඳහා හේතු වෙනව වස්වාරය. ඒ ආකාරයෙන් හේතු වාසනාවල මේට සංසාර දුක සම්පූර්ණයෙන් නැති වීමට හැකියාව ලැබේවා කියලා ආශිර්වාද කරලා මෙම දේශනාවෙන් නිම කරන්නේ. හොඳයි අපිට ඊළඟට දෙන්නේ ආකාශත්හාරිකන පාඩේකින් ආකාශත්හාර බුම්මත්තා දේවානාගා මහිද්දකා පුඤ්ඤන්තං නමෝදිතාවේ අනුරක්ඛන්ද ශාසනං ආකාශත්හාර බුම්මත්තා දේවානාගා මහිද්දකා ඉන්නන්තං අනුමෝදිතා චනන්ද සම්ද දේශනං ආකාසත්තාය බුම්මත්තා දේවානංගා මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිතා චනන්ද සම්තුමන් පරන්සේ සාක්ෂණය කරන්නේ නාමයෙන් කම්මේ නාමේ බාල සමාදමෝ සතං සමාදමෝ හේතු යාව නිබ්බාන සත්‍යය ඉදම් මේ පුඤ්ඤං ආසවක්ඛ්‍යවාන් හෝතු සම්බ දුක්ඛා පමුච්ඡතු මේ කුසල කුසල ශක්තිය බලෙන් මේ ඇතත් නිවන සංසිමිත වාසනාව ශක්තිය උදා වේවා දිවාදන සීලස සංවද්දාපකායනෝ තත්තාරෝ ධම්මා වද්දන්ති ආයුවන්නෝ සුඛං බලං ආරෝග්‍ය සම්පatti සග්ග සම්පatti නිවිත ප්‍රෝණිබාණ සම්පatti නාතේ සංයතු සෝපත්තේ වාමාස 没有。